නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අනිත්‍යයට යාපත වීමේ කැමැත්ත ගුණයක් ලෙස වඩන්නේ කෙසේද කියන එක. අද අපේ පුද්ගලික ජීවිතය අරන් බලනකොට ගොඩාක් පෙරීමට හේතුවක් හේතුවක් වෙලා තියෙන්නේ අනිත් අයට යාපත වෙනවාට අපි තුල තියෙන අකමැත්ත. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් සතුටෙන් ඉන්නවාට අපගේ සිත එකඟ නැහැ. මිනිස්සු දියුණු වෙනවාට අපි කැමති නැහැ. එහෙනම් අනිත් අයට යාපත වීමේ කැමැත්ත අපි තුල ගුණයක් වශයෙන් නැත්තම් සාමාන්‍ය පුතුජන මට්ටමින් හිටියත් අපි පිරියනවා. තාපසයෙක් වෙලා ගුණධර්ම වඩමින් සිටියොත් ඒකාන්ත වශයෙන් එයාට ඒ අවශ්‍ය මාර්ගඵලය නොලැබෙන්නට පුළුවන්. එහෙනම් අපි මේ ජීවත් වෙන ලෞකික ලෝකයේ තුල අපි කොහොමද ලෝකෝත්තර ස්වභාවය නිර්මාණය කරගන්නේ කියලා බැලුවොත් අපට අලුත් සතරමා භූතයක් අරගෙන ගිහිල්ලා අලුතෙන් ලෝකයක් හදන්න බෑ. එහෙනම් අපි ජීවත් විය යුත්තේ ලෞකිකත්වයේ තුලමයි. පුතුජන මිනිසුත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නට ඕනේ. හැබැයි අපි ඒ සියලුම දේවල් වලින් ලෝකෝත්තර ස්වභාවයක් කිසිම කෙනෙකුට ඈට පේන්නේ නැති දැනෙන්නේ නැති ඒ ආර්ය ස්වභාවයක් අපි නිර්මාණය කරගෙන ඒ තුළ ජීවත් වෙ යුතුයි. කොහොමද මේ ලෞකික ලෝකයේ තුල ලෝකෝත්තර ස්වභාවයක් නිර්මාණය කරන්නේ? පෘථුජන ලෝකයේ තුල ආර්ය ස්වභාවයක් නිර්මාණය කරගෙන ජීවත් වෙන්නේ කෙසේද කියලා බැලුවාම ඒ ලෝකේ නිර්මාණය වෙන්නේ ಗುಣධර්ම වලින්. අපගේ අවබෝධය ප්‍රඥාව තුලින් නිර්මාණය වෙන ආර්ය ලෝකයේ තුල තමයි සෑම ආර්ය ශ්‍රාවකෙක්ම ජීවත් විය යුත්තේ. පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා අට්ඨපුරුෂ පුද්ගලයා කියලා දේශනාවේ කියනවා. ඒ සෑම පුද්ගලයෙක්ම ජීවත් විය යුත්තේ තමන්ගේ අවබෝධයෙන් ප්‍රඥාවෙන් අදාගත්තේ ආර්ය ලෝකයේ තුල. එනම් වැඩි පිරිසක් අද ජීවත් වෙන්නේ ඒ ආර්ය ලෝකයේ නෙමෙයි. තමන් විසින් අදාගත්තා වූ අවිද්‍යාව, පුතුජන, මාන්න, උම්මත්තක ස්වභාවය කියන මේ තුලින් අදාගත්තා වූ අනාර්ය ලෞකික ලෝකයේ තමයි ගොඩාක් මිනිස්සු ජීවත් වෙන්නේ. ඒක මා පොළවේ පස් වාගේ. නියතමානිකමෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් ಗುಣධර්ම වලින් හදාගත්ත ආර්ය ලෝකයේ තුල ජීවත් වෙන්නේ නියපිටට ගත්ත පස් වාගේ බොහොම ස්වල්ප දෙනෙයි. එහෙනම් අපිත් නියපිටට ගත්ත පස්වාගේ වෙන්න නම් ඒ ආර්ය ලෝකයේ තුල අපි ජීවත් වෙන්න නම් අපි ಗುಣධර්ම වඩන්නට ඕනේ. මේ ಗುಣධර්ම වලින් විශේෂ ගුණයක් තමයි අනිත්‍යයට යහපත වීමේ මානසිකත්වයේ කැමැත්ත ගුණයක් ලෙස වඩන එක. ඇයි අපි මේ අනිත් ಗುಣධර්ම වලට මේ ಗುಣධර්මයට විශේෂ තැනක් දෙන්නේ? සෑම තථාගතයන් වහන්සේ නමක්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ තමන් තුළ මේ විශේෂ ගුණය තියෙන නිසා. තමන් ගැන හිතන්නේ නැහැ. අනිත් අයට යහපත වීමේ කැමැත්ත ගුණයක් ලෙස හිතනවා. අනේ මේ පැටවු ටික සිංහ දේනුව තව ටිකෙන් කනවා. ඇයි යාට බඩගිනි? එයා මේ පැටවු දිහා බලන බැල්මෙන් නම් තේරෙන්නේ දැන් නම් කන්නමයි හදන්නේ. ටක් ගාලා ගිහලා තමන්ගේ කය පූජා කරනවා. හපලා ඉරනවා, මස් ඉරිලා යනවා, ලේ විදිනවා. ඒ දරාගෙන දත්මිටි කාගෙන ඉන්නවා. ඒ සිංහදේනියගේ ඒ බඩගින්න එම නැත්තම් කුසගින්න නිවීමට. එහෙනම් අනිත්‍යයේ කුසගින්න නිවන්න අනිත්‍යයේ යහපත පිණිස අනිත්‍යයේ යහපතට Taman තුළ තියෙන කැමැත්ත ඒ ගුණය නේද ඒ බෝධිසත්වයා කවදර දවසක තථාගත කියන தත්ත්වයටපත් උනේ එහෙනම් අපේ ජීවිතවල අනිත්‍යයට යහපත වීමේ කැමැත්ත නැතිකම අද අපිට පුදුජන ස්වභාවයක් දීලා තියෙනවා. අපි ජීවත් වෙන ලෝකය සම්පූර්ණ ලෞකික ලෝකයක් බවට පත් කරලා තියෙනවා. අපේ සමාජයෙන් අපිව බැහැර කරලා තියෙනවා. අපි ජීවත් වෙන භික්ෂු සමාජයේ තපස් සමාජයෙන් අපිව කොන් කරලා තියෙනවා. ඇයි අනිත්‍යයට යහපත වීමේ කැමැත්ත අපි තුල නැහැ. ඉරිසියාව අපි තුල තියෙනවා. අපි තුල අකමැත්ත තියෙනවා. අපිට වඩා කිසිම කෙනෙක් ප්‍රඥාවෙන් වැඩි වෙන්න බෑ අපට වඩා කිසිම කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්න බෑ අපට නොලැබෙන ගෞරවයක් කිසිම කෙනෙකුට ලැබෙන්න බෑ මෙන්න මේ මානසිකත්වය අපට තියෙනවා සමහර පුදුජන අය ඉන්නවා මගුල් ගයක් වුණාම මනමාලයා එයා විය යුතුයි මලගයක් වුණාම මලමිනිය එයා විය යුතුයි. සියලුම වන්දනා নমස්කාර මූලාසනය Taman සතු විය යුතුයි කියන මානසිකත්වය අද කීප දෙනෙක්ම තියෙන බව අපට පේනවා. එයා මලමිනියක් වෙන එක පිළිබඳ එයාට දුක නෑ. හැබැයි වන්දනාමාන নমස්කාර ගරුත්වය මූලාසනයේ ප්‍රධාන චරිතය Taman විය යුතුයි කියන අර මාන්නය එයාට තියෙන්නේ. මගුල් ගෙදර මනමාලයට මිනිස්සු ගරු කරනවා ප්‍රශංසා කරනවා තෑගි භෝග දෙනවා. එයාට තියෙන්නේ එතන ඒ තෑගි භෝග ගන්න නෙමෙයි ඒ ගරු සත්කාර තමන්ට ලැබෙන්නට ඕනේ ප්‍රධාන තැන තමන්ට තියෙන්න ඕනේ. එහෙනම් මගුල් ගයක් නම් තමන් මනමාලය විය යුතුයි. මලගයක් නම් එතන මලමිනිය වේ යුතුයි. එහෙනම් මේ සෑම තැනම එයා ඒක පතන්නේ අනිත් අයට ඒක ලැබෙන්න බෑ. තමන්ට ලැබෙන්න ඕනේ කියන නිසා නේද? එහෙනම් කොච්චර වැඩිහිටි ස්වාමීන් වහන්සේලා හිටියත් මේ විහාරාධිපතිකම මට ලැබෙන්න ඕනේ කියලා ඒ අයගේ අඩුපාඩු ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට කියලා අර විහාරාධිපතිකමට උමිකම් කියන ඒ ස්වාමීන් වහන්සේට ඒක නොලැබෙන්න ඒ අවශ්‍ය කුමන්ත්‍රණ කටයුතු කරලා වක්‍රව Tamanටම ඒ විහාරාධිපතිකම ලැබෙන්න ඒ හැයට සියලෝම එයා පාසුකම් සපයලා ඒ වගේ කුමන්ත්‍රණශීලීව ඒ බලය නිලය අරගත් අවස්ථා අනන්ත අප්‍රමාණ අපි දැකලා නැද්ද ඒ කියන්නේ අනිත් අයට යහපත වෙනවට අපි කැමති නැහැ. හැමතැනම යහපත Tamanට විය යුතුයි. ලාභ සත්කාර Tamanට පමණක් ලැබිය යුතුයි. ඒ නිසා අපි තුල වංචනික ධර්ම ඇති වෙලා ඒ සම්මා ධර්ම හැම එකක්ම පහ වෙලා ගියilla. ස්වාමින් වහන්සේ නම ප්‍රසිද්ධ වෙනවාට අපට දරාගෙන ඉන්න බැපි කොඳුරනවා. ස්වාමින් වහන්සේ නමකට විදේශවල ආරාධනා ලැබෙනවා නම් උන්වහන්සේව ජාත්‍යන්තරව පිළිගන්න අපට පිළිගැනීම නැහනේ. අපිට ඒ වගේ මිනිස්සු ආරාධනා දෙන්නේ නැහනේ. අපි කොඳුරන්නේ නැද්ද? කාට හරි යහපත වෙනවා නම් ඇයි අපිට සාදු කියලා සන්තෝෂ වෙන්න බැරි කාට හරි ඒ වගේ පිළිගැනීමක් ගෞරවයක් ලැබෙනවා නම් ඒක අපේ ශාසනයට ලැබෙන්නේ කියලා සන්තෝෂ වෙන්න අපි තාම පෝසත් වෙලා නැහැ නේද එහෙනම් අපේ තපස් ජීවිතය දෛනිකව පිරියෙන්න ප්‍රධාන හේතුව තමයි අපෙත් එක්ක ඉන්න අපෙත් එක්ක කටයුතු කරන අනිත් අයට යහපත වෙන මානසිකත්වය අපි තුල නැහැ. අපිටම හැම දෙයක්ම ලැබෙන්නට ඕනේ. ගරුත්වය අපට ලැබෙන්නට ඕනේ. පිළිගැනීම අපට සිද්ධ වෙන්නට ඕනේ. අග්‍ර කොටස ඉස්සෙල්ලාම Tamanට ලැබෙන්නට ඕනේ. Tamanට වඩා වැඩිහිටියෙක් ඉන්නවා නම් කැමැති නැයි මූලාසනේ උන්වහන්සේට යනවා. අග්‍ර කොටස උන්වහන්සේට යනවා. පිළිගැනීම උන්වහන්සේට යනවා. හැම තැනම උන්වහන්සේට මූල මූලාසනේ සසුනේ ලැබෙන නිසා Tamanට වඩා වැඩිහිටියෙක් Taman ළඟ ඉන්නවට කිසිසේත්ම කැමති නැහැ. ඒ කියන්නේ යහපත වෙනවාට එයා එකඟ නැහැ. එහෙනම් මේක අපේ තපත් ජීවිතයේ පිරියෙන්න හේතුවක් විතරක් නෙමෙයි නැවත නැවත සංසාරේ ඉපදිලා දුක් විඳීමටත් හේතුවක් වෙලා දැන් අපි මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක සංසන්දනය කරලා බලනකොට හැම තැනම මේ අඩුව තියෙනවා අනිත්‍යයට යාපත වීමේ කැමැත්ත නැති අඩුව තමයි අද අපේ සෝවාන් ඵලය සම්පූර්ණ අපෙන් අතුරුදාන් කරලා තියෙන්නේ සෝවාන් වෙච්ච කට්ටිය සකු르දාගාමි වෙන්නේ නැත්තේ මම මාර්ගඵලයක ඉන්නවා මට මෙච්චර අවබෝධයක් තියෙනවා මටයි ගරුත්වය ලැබෙන්නට ඕනේ පුතුජණයට ලැබෙන්න බෑ මටයි මූලාසනය ලැබෙන්නට ඕනේ මම අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි සතර පාට යන්නේ කියන මාන්නය උද්දච්චකම ඒ උඩඟුකම ඉතුවක්කාරකම එයාට සකු르දාගාමි ඵලය කවදාවත් නොලැබෙන තත්ත්වයේ ඇති කරලා නේද අපිත් දැකලා තියෙනවා අපිත් අහලා තියෙනවා කියවලා තියෙනවා අනන්ත අප්‍රමාණ පොත්වන්සේලා තුල කතන්දර තියෙනවා සෝවාන් වෙලා අවුරුදු 20 40 50 ජීවත් වෙලා සෝවාන් වෙලාම එයා මරණයටපත් වෙලා තියෙනවා අපවත් වෙලා තියෙනවා කවදාවත් ඊළඟ ඵලයට යන්න බෑ දිව්‍ය ලෝකෙත් ඒ ඵලෙම ඉන්නවයි කියලා පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා මොකද්ද හේතුව තමන් ඊළඟ ඵලයට යන්න තමන්ගේ ಗುಣධර්ම වැඩෙන්න කුමක්දෝ අඩුවක් තියෙනවා ඒ අඩුව සමහර විට මේ කාරණා වෙන්න පුළුවන් Taman දැන් වැඩ ටික කරගෙන තින්නේ. Tamanගේ වැඩ ටික ඉවරයි. ඕගොල්ලෝ වඩා ගන්න, ඕගොල්ලෝ හදා ගන්න. මගේ ගැන මොකොත් හිතන්න එපා. මට අවශ්‍ය ටික මං කරගෙන තින්නේ. මේ මහන්නේ නේද ඊළඟ ඵලයට යටපත් වෙන්න බැරි. මගේ වැඩ ටික මං කරගෙන තින්නේ මගේ වැඩ ඉවරයි කියලා කියන උත්තරමයා rahat වෙලා නැහැ කියන එක උන්වහන්සේ දන්නවනම් මොකද්ද ඉවර කරගෙන තින්නේ මහාන්‍ය උඩඟුකම, හාංකාරකම, ඉතුවක්කාරකම අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි කියන නැති ගෞරවය Tamanට හදාගෙන ඉන්නවා. ඒකයි හදාගෙන තියෙන වෙන මොකවත් හදාගෙන නැහැ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ ප්‍රශ්නය දෛනික කටයුතු වල පිළිඹු වෙනවා දවස ගානේ මේක මතුවෙමින් පවතිනවා මේක ප්‍රඥාවෙන් දැකලා නිවැරදි කරගන්නට අවශ්‍යයි හේතුව අපිට මේ සංසාරයෙන් එතර වීමේ උවමනාව තියෙන නිසා අපි මේ ලෝකයේ දිහා දකිනකොට යම්කිසි කෙනෙක් බයිසිකලයක් හයියෙන් පදිනවා නම් අපි හිතන්නේ මොකද්ද මේ මනුස්සයා නම් හොම්බ කඩා ගන්නමයි යන්නේ කුමකට මෙහෙම යනවද ඇත්තටම බලන්නකෝ යන වේගෙන් ආපහු එනකොට මේ මනුස්සයා හොම්බ හතේ අරගෙන එන්නේ කියලා අපි ඉතින් හිතන්නේ නැද්ද අපට තියෙන අයිතිය මොකද මේ මනුස්සයාගේ හොම්බ ගලවන්න ඒ සිටිවිල්ල පාල කරන්න ඒ කියන්නේ යහපත වෙනවට අපි කැමති නෑ ඒ හොම්බ ගැලවිලා අයහපත වෙනවට අපි කැමතියි මිනිසෙන් අයියෙන් වාන යනකොට අපි අහනවා මේ මිනිසයා මේ සම්පූර්ණ රක්ෂණය හරන්ද නැත්නම් තුන්වෙනි පන්තියේ රක්ෂණය කරන්ද ඇයි මේ යන විදියට නම් රක්ෂණය අනිවාර්ය මේ මිනිසයාට අවශ්‍ය වෙනවා කියලා අපි ඒ වගේ කතා කියන්නේ නැද්ද? ඒ කියන්නේ හිඟිවලින් මේ මිනිසයා අප්ප ගන්නවා කෑලි බෑලි වලට කැඩිලා විසිරලා යනවා. ඒ කියන්නේ අපි කැමැති නෑ මිනිසයා පරිස්සමෙන් යනවට. බලන්න මේ මනුස්සයා මෙච්චර අයියෙන් යනවා ඒත් කොච්චර ලස්සන කර්මයක්ද කිසිම අනතුරක් නැතුව මේ විශ්වය පරිස්සම් කරන ඇටි බලන්න මේක තමයි හේතුඵල දාම අනේ මේ මනුස්සයාට අයහපතක් නොවේවා පරිස්සමෙන් ගමනට ඒ කිසිම බාධාවක් නැතුව යන්න ඒ පාසුකම් සැලසේවා මේ මනුස්සයා කරදරයක් ඉරියරයක් නැතුව අවශ්‍ය ගමන සම්පූර්ණ කරත්තා කියලා මේම කවදාවත් හිතන්නේ මේ මනුස්සයා යන්නේ දනිස් පොල් කට්ට කඩා ගන්න මේ මනුස්සයාගේ හොම්බ බිම හැනෙනවා මේ මිනිසයා ගැන ඔළුව පැලෙනවා මේ විදිහට දිවුවොත් ඒ විදිහට අපි වැටෙන්නේ නැති කෙනා වැටෙනවා කියලා හදාගන්න නැද්ද සිතවිල්ලන් ඇප්පෙන් නැති කෙනාට ඇප්පෙනවා කියලා මානසිකත්වයක් හදා ගන්න නැද්ද? වැටෙන්න කලින් වැටෙයි කියන මානසිකත්වය හදලා අර මිනිසයා වැටෙන්නේ නැති කෙනෙන් ඒ මිනිසයාගේ ඔළුව පැලෙන්නේ නැති කෙනෙන් නම්ිත අපි හදාගත්ත කර්මය නිසා අපි චේතනාව හදලා දීපු නිසා ඒ මිනිසයා වැටෙනවා. ඒ මිනිසයාගේ ඔළුව පැලෙනවා. ඒ මිනිසයා ඇප්පෙනවා. එහෙනම් අපි මේ මිනිසුන්ට යහපත් කර්ම නෙමෙයි හදන්නේ. නිකන් ඔයේ ඉන්න ලෝක සත්‍යයට අයහපත් කර්ම අදලා හදලා ඒ ලෝක සත්‍යයට අයහපත් යහපත වෙනවා දකින්න අපි කැමති වෙනවා යහපත වෙනවාට අපි කැමති නෑ අපිත් එක්ක ජීවත් වෙන යම්කිසි කෙනෙක්ගේ අඩුවක් දැක්ක ගම මේ මනුස්සයා සතර පායට යන්න හදන්නේ. මෙයාගේ කිසිම ගුණයක් වැඩෙන්නේ මේම දුසීලයේ කියලා කොහොමද මාර්ගඵල ලැබෙන්නේ කියලා නිନ୍ଦා අපාස කරලා විවේචනය කරන්නේ නැද්ද? ඒ හැම දේ තුලින්ම ඒ කියන කෙනාට ඒ සත්‍යයට අපි අකුසල කර්මයක් නේද හදන්නේ. ඒ අකුසල කර්මෙන් එයාට දුකක් නේද නිර්මාණය කරන්නේ. අපි එයාට යහපත වෙනවාට කැමති අපි කැමති අයහපත වෙනවාට එහෙනම් මොනම අඩුපාඩු තිබුණත් අපි සිතන්නට අවශ්‍යයි මේ බෝධිසත්වයා කවදරි දවසක තමන්ගේ බෝධියෙන් පිරිණිවන් පානවා. එයා රාහත් වෙනවා සසරෙන් එතර වෙනවා. හැබැයි බෝධිසත්වර හැමෝම ප්‍රඥාව වැඩිලා නැහනේ. හැමෝම පාරමිතා සම්පූර්ණ වෙලා නැහනේ. අඩුපාඩුත් එක යනකොට එහෙම තමයි මේ බෝධිසත්වයොත් කවදරි මේ අඩුපාඩු හදාගනි. ඒගොල්ලෝ කවදරි එතර වෙයි කියලා එහෙම ගරු කරලා යහපත් ලෙස හිතන්න පුළුවන් නම් එයාට යහපත් කර්මයක් ඇදෙනවා නේද? මේ තරම් පුතුජන වෙලා මේ තරම් වස්තු පස්සේ එලවනවා මේ තරම් පංචකාම පිනවනා මේගොල්ලෝ කොහොමද බෝධිසත්ව වෙන්නේ මේගොල්ලෝ තමයි සතර අපායේ උරුමකාරයෝ කියලා අපි නිନ୍ଦා අපාස කරලා ඒ කටියට අයහපත් කර්ම හදන්නේ නැද්ද එහෙනම් අපි දකින දකින හැම තැනම අපි අනිත් අයට යහපත නෙමෙයි කරලා තින්නේ අයහපත අපි කැමති නෑ දකින දේ තුලින් අනිත් අයට යහපත වෙනවට යම් කිසි කෙනෙක් දුප්පත් වෙලා අල්පෙච්ච වුණාමත් අපි බයිනවා බලන්න මොකටද මෙච්ච අල්පෙච්ච ජීවිතයක් ගත කරන්නේ හැමතැනම ඉරිලා හැමතැනම මාලා ලෝකෙට පේන්න තමන් අල්පෙච්චයි කියලා එකක් වඩනවායි කියලා අපි බැනලා නිඳා කරලා එයාට අකුසල කර්මයක් හදලා අයහපතක් කරන්නේ නැද්ද ඒ වගේම හොඳට යහපත් වෙයි තියාම එතකොටත් බයිනවා බලන්නකෝ 150000ක සිවුරා පොරවනවා භවණක් වාගේ විමානයක් වාගේ එකක් අදාගෙන ජීවත් වෙන්නේ මොකටද මෙච්චර සුඛෝභෝගේ එතකොට දුප්පත් වෙලා මේ මාගෙන හැඳගෙන හිටියාමත් බයිනවා හොඳට පිළිවෙලට අලුත් වෙන්දාමත් බයිනවා එතකොට ඉන්න ක්‍රමයක් නැහැ මේ ලෝකේ එහෙනම් අපි පුරුදු වෙලා තින්නේ අනිත් අයට හයාපත කියන්න අනිත් අයට හයාපත වෙනවා දකින්න එහෙනම් අයාපත් වෙලා අනිත් අය ඔක්කොම නින්දාවටපත් වෙලා යන්නේන මන් නැති වුණාම බයිනවා. මොකට මේම දුක් විඳිනවද? මොකට මේ වගේ මේ දුක්සහිත ජීවිතයක් ගත කරනවද කියලා බයිනවා. ඒ මිනිසුන්ට මොනවාරි ලැබිලා යහපත් වුණාම ආයි බයිනවා. මොකටද දන්නේ එකතු කරන්නේ? මොකටද දන්නේ මෙච්චර සුඛෝපභෝගී ජීවිතයක් කියලා ආයි බයිනවා. එහෙනම් මේ ලෝකේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අපි දන්නෙත් නැහැ මේ ක්‍රමය මොකද්ද කියලා. දන්නව නම් දන්න කෙනෙක් කවදාවත් ඒ වගේ නිନ୍ଦා විවේචනය කරන්න අපේ ඇස්වලට පේන නාම රූප වලින් අනිත් අයට යහපත වෙනවට වඩා අයහපත වෙන පිළිබඳව සිතවිලි පාළ වෙන එක අනන්තයි අප්‍රමාණයි මේ වෙනකොටත් මේ වගේ දෝෂ තියෙනවා අනිත් අය හෙලා දකින්න මානසිකත්වය අපි තුල තාම පවතිනවා. මේ ස්වභාවය තමයි තාම අපිව පුතුජන තත්ත්වෙන් තබාගෙන තියෙන්නේ. අපේ පුතුජන තත්ත්වය ආරක්ෂා වෙන්නේ මේ වගේ කෙලෙස් වලින්. ඒ කෙලෙස් නිරෝධ කරලා ආරක්ෂිතව තියෙන පුදුජන ස්වභාවය අනාරක්ෂිත කරන්න ඒක ආර්ය සෝවාන් ඵලයේ සකු르දාගාමි ඵලයේ අනාගාමි අරියත් කියන ඵලවලටපත් කරන්න එහෙමනම් අද ඉඳලා අපි මේ දකින හැම දෙයක් තුළින්ම අනිත් අයට යහපත වෙන්න ඒ කැමැති වෙන සිත ගුණයක් ලෙස අපි වඩන්නට ඕනේ. දකින හැමතැනම අපි හිතන්නට ඕනේ මේ කට්ටියට මේක හරියන්නට ඕනේ. මේ කට්ටියට යහපත් වෙන්නට ඕනේ. මේ කට්ටියට මේක ආරක්ෂා වෙන්නට ඕනේ. ඕනේ මේ කට්ටියගේ මේ වැඩ ලස්සනට සිද්ධ වෙන්නට ඕනේ කියලා අපි දකින දේවල් තුලින් අනිත් අයගේ යහපත අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ අනිත් අයගේ යහපත පිණිස අපි දකින්නට ඕනේ අයහපත දකින්නට අපි පුරුදු වෙනවයි කියලා කියන්නේ අපි තුල කෙලෙස් වැඩෙනවා තියෙන ගුණ ධර්ම පිරියනවා එහෙනම් මේකත් වෙන්න පුළුවන් නේද තාම අපි සෝවාන් නොවෙන්න හේතුව අනන්ත අප්‍රමාණ මේ ලෝකයේ ඉපදිලා අපි ජීවත් වෙන හැම අවස්ථාවක් තුළම මේ වගේ වැරදි අඩුපාඩු මිත්‍යා දිට්ඨි අපි ළඟ අනන්ත අප්‍රමාණ තිබුණා අපට මොනාරි අතුරුකමක් කළාම අපි හිතන්නේ මේ මිනිසයා කඩයක් දාලාද අනේ කඩේ බංකොලොත් වෙන්න ඕනේ යන්නේ නමක් නැති වෙන්න ඕනේ ණයට ගන්න මිනිසුන්ට ණය ණය දෙන්න හැමතක වෙන්න ඕනේ මේ මිනිසයාට ණය දෙන්න බැරුව මේ මිනිසයා බෙල්ල වැලදාගෙන මැරෙන්න ඕනේ බලන්න අපි හිතන දේවල් මිනිසෙකුට යහපත වෙන්න කවදාවත් හිතන්නේ නැහනේ අපේ හතුරෙක් වාහනයක් ගත්ත ගමන් අපි හිතනවා යන ගමන් රෝද ගැලවිලා වාහනට ඉස්සරහින් රෝද යන්නට ඕනේ. යන ගමන් මේ මිනිස්යාගේ බ්‍රේක් වයර් එක කැඩිලා මේ මිනිස්යා ගිහලා ලයිට් කණුවත් එක්ක ඇඹරිලා යන්නට ඕනේ කියලා අපි සිතවිලි පාල කරනවා. මොනතරම් අපි අසත්පුරුෂද මායවත් මෙච්චර මිනිසුන්ට මේ තරම් දැඩි සිතවිලි පාල කරන්නේ තථාගතයන් වහන්සේට මාරයා හිංසා පීඩා කළා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න බාධා කළා කියලා අපි දේශනාවල අහලා තිනා හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ඉසකෙස් කාක්වත් ඒ මාරයා ගැලෙව්වේ නැහැ එහෙනම් බලන්න මාරයාට වඩා අපි කොච්චර දරුණුද කියලා මාරයා පරදිනවා ලෝක සත්‍යයට දුක් දීම පිළිබඳව අපෙත් එක්ක මාරයාට ඔට්ටු වෙන්න බෑ හේතුව මාරයාට වඩා අපි දරුණුයි මිනිසුන්ට අයාපත් කර්ම හදන පිළිබඳව මිනිස්සේ ගෙයක් හදනකොට යන ගමන් දකිනවා අනේ කාමර හත අටක විතර ලොකු ගෙයක් නේද? අනේ මේ වැඩ ටික එන හිටින්න ඕනේ. බාසුන්නට හංසභා ගැදෙන්න ඕනේ. මොනාරි ප්‍රශ්නයක් කළා මේ ගේ ඇදෙන්න බෑ. හේතුව අපිටවත් මෙච්චර ගෙයක් නෑ. මේ වගේ ලස්සන ගෙයක් ඇදුනොත් මේ වගේ වටින ගෙයක් ඇදුනොත් මේ ගමේ මේ මිනිසයා තරම් පෝසතෙක් නැති වෙනවා. අනේ මේක හැන හිටින්න ඕනේ. අකුණක් හරි වැදිලා මේක නවතිනවා නම් බලන්න මොනතරම් මිනිසුන්ට අයාපත වෙන්න අපි ප්‍රාර්ථනා කරනවද මොනතරම් එක්තරා මිනිසුන්ට අයාපත හදන්න අපි වේසෙනවද? ඒ නිසා අයාපත හැදෙන්නේ ඒගොල්ලන්ට නෙමෙයි අපට අපේ ආයතනවල ඔක්කොම කෙලස් පිරෙනවා අපි අපිරිසිදු වෙනවා කවදාවත් මාර්ගඵලයක් නොලැබෙන තත්ත්වයට අපි අන්තිම පුතුජනයා බවට පත් වෙනවා සමහර අය ඉන්නවා ගස්වල ගෙඩි දැක්කාම සතුටු වෙනවා. බලන්න ඔයා මොනතරම් වාසනාවන්තද ගොඩම් පිරিলা මේ ගයේ කොස් පිරিলা අනේ වාසනාවන්ත මිනිස්සු මේ කට්ටියගේ ಗುಣධර්ම වලට මෙච්චර පළදා වෙනවා. මේ වගේ වාසනාවන්ත මිනිස්සු මේ ලෝකේ හැමතැනම ඉන්නවනම් ලෝක සත්‍යයට ආහාරවල අඩුවක් නැහැ. මිනිස්සු දන් දෙන්න කැමති දන් ගන්න මිනිස්සු නැහැ. ඒ තරම් මේ ලෝක සත්‍යය පෝෂණය ස්වම්පෝෂිත වෙනවායි කියලා සතුටු වෙන මිනිස්සු බොහොම පොඩ්ඩයි ඒගොල්ලෝ අර නියපිඩේ පස් වාගේ අනේ මේ මිනිස්යාට මෙච්චර වෙඩි ඇවිල්ලා මේ තරම් පළදාවක් ඇවිල්ලා අපට නෑනේ කියලා එක පාරටව තණ්හාවෙන් ඒක දිහා බැලුවම ගා අතරට පැලෙනවා ගෙඩි ටික බලාගෙන ඉද්දි බිම වැටලා පුපුරලා යනවා එහෙනම් අපි මිනිසුන්ට යහපත වෙනවට මොනතරම් කැමැතිද මිනිසුන්ට යහපත වීමේ කැමැත්ත ගුණයක් වශයෙන් අපි හදලා නෑනේ මිනිස්සු යහපත් ලෙස ජීවත් වෙනවා දකින්න ඒ සන්තෝෂය අපි තුල තාම නිර්මාණය වෙලා නැහනේ මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නවා නම් අපට බත් කන්න බෑ නිින්ද යන්නේ එක ඉරියව්වක ඉන්න බෑයි අපේ මුළු ඇඟම වෙවුලනවා අර මිනිස්සුන්ට අරි ගිහිල්ලා අර මිනිස්සුන්ගේ වෙලපැහිලා අර මිනිස්සුන්ගේ වැවට වතුර ඇවිල්ලා අර ගමට ආධාර ලැබිලා අර ගමට පාර හැදිලා මාර ප්‍රශ්නේ මේ මනුස්සයාට එක ඉරියව්වක ඉන්න බෑ නිින්ද යන්නේ කෑම කන්න බෑ මාර ප්‍රශ්නේ ඒ කියන්නේ අපි කැමති මිනිසුන්ට අයාපත වෙනවට මේක අපි තුල තියෙන අසත්පුරුෂ ගුණාංගයන් සතර අපායේ අපට උත්පත්තිය ඉමි කරලා දෙන මේක පුදුජන ස්වභාවයන් මෙන්න මේ අඩුව තේරුම් අරගෙන හදා ගන්නට ඕනේ. තාපසයා තුළ මේ වගේ අඩු ගෑවිලාවක් තියෙන්න බෑ. අනිත් අය හැමෝම මට වඩා ශ්‍රේෂ්ඨයි. අනිත් අය හැමෝම මට වඩා යාපත්. සියල්ලන්ටම යාපත වේවා. සියල්ලටම යාපත වේවායි කියලා අනිත් අයගේ යාපත දැකලා සන්තෝෂ වෙන මානසිකත්වය ගුණයක් ලෙස තියෙන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතවල අපි දකින දේවල් තුළින් අපට පේන දේවල් තුළින් අපි හයාපතයි අපි පුරුදු කරලා තින්නේ යහපත පුරුදු කරලා නැහැ. එහෙනම් අද ඉඳලා ලෝක සත්‍යයේ යහපත දැකලා සන්තෝෂ වෙන මානසිකත්වය අපි ගුණයක් ලෙස වඩන්නට ඕනේ. ඇයෙන හැන හැම වචනයක් ගානේ අපි හයාපත අපි සජ්ජායනා කරන්නේ නැද්ද? අපේ සිතවිල අයාපත අපි සාකච්ඡා කරන්නේ නැද්ද? මේ මිනිස්යානා දුස්සීලයෙන් මේ කතා කරන්නේ ලෝභ දේශ මොහ හරියටම හරි මේ මිනිස්යාත් එක්ක හිටියොත් අපිත් ඉවරයි කියලා ඒ මිනිස්යා පිළිබඳ හයාපත කල්පනා කරන්නේ නැද්ද? කවුරු මොනවා කිව්වත් ඒවට අහුවෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න මම පුරුදු වෙලා නැහැ මම දියුණු වෙලා නැහැ එහෙනම් තාම මං ගැටෙනවා අනේ මේ මිනිස්සයලා මගේ ගැටීමේ ස්වභාවය මගේ අඩුව තේරුම් කරලා දුන්නා කියලා ඒ ප්‍රශංසාව යහපත අපි දකින්නේ නේද එහෙනම් මිනිසුන්ගේ අයාපත දැකලා දැකලා අයාපත හදලා හදලා අද අපි අයාපත් කමේ පළවෙනියා වෙලා නේද? අපි තුල කිසිම යාපතක් නැහැ. සේනාසනයක ඉන්නවා නම් හොඳම කුටිය ඕනේ. සමාජයක ඉන්නවනම් හොඳම ඇඳුම ඕනේ, හොඳම වාහනේ ඕනේ, හොඳම දුරකථනය ඕනේ, හොඳම ගෞරවය අපට ඕනේ. හැම දේ තුළම පළවෙනි අපි වෙන්න කැමති නම් එහෙනම් ලෝකේ එක්කෙනෙකුට නේද දෙන්න පුළුවන්. ඒතකොට අනිත් අයට දෙන්නේ මොනවද දන්නේ එහෙනම් අපේ ජීවිතේ අපට පමණක් යාපත වේවා අපට පමණක් සියලුම ප්‍රතිපatti ලැබේවා කියලා අපි හැමදේම අපට පමණක් ලබනකොට අනිත් අයට දෙවෙනි තැන දෙනකොට මේ තුලින් අපි අනිත් අයට කරලා තින්නේ අකටයුත්තන් එහෙනම් අපේ වචන වලින් අපි අනිත් අයගේ ಗುಣ කියනවට වඩා කියලා තින්නේ අගුණ අනිත් අයගේ ප්‍රශංසා කරනවට වඩා අනිත් අයට කරලා තියන්නේ නිନ୍ଦා අපාස අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අයාපත වඩලා අනිත් අයට අයාපත වෙනවාට කැමැති වෙන මානසිකත්වයේ ගුණයක් වස වඩලා ඒ නිසා තමයි දකින දකින හැම තැනම මිනිසුන්ට අයාපත වේවා අයාපත වේවා කියලා මේ ඇස් කියන්නේ හැයෙන හැන හැම වචනයක් තුළින්ම අයාපත වේවා අයාපත වේවායි කියලා මේ කන් කොඳුරන්නේ කට හැරියොත් මිනිස්සෙගේ අඩුවක්මයි කතා කරන්නේ කයේ චර්යාව අනිත් අයගේ අයාපත පිණිසමයි සිටිවිලි වල තියෙන්නේ අනිත් අයට අයාපතමයි හේතුව අනිත් අයට යහපත වීමේ කැමැත්ත මානසිකත්වය අපි ගුණයක් ලෙස වඩලා ඒක දුර්ලභ ගණයේ වටිනා ගුණධර්මයන් තපස්වරු තුල අනිවාර්යෙන් තිබිය යුතු එකක් ඒ වගේම ආර්ය මාර්ගයේ යන සියලුම දෙනා අනිවාර්යෙන් වඩාගත යුතු ගුණයක් එහෙනම් අපේ ජීවිතවල අපි දකින්නට ඕනේ අනිත් අයගේ යාපත ගිලම්පසාද ලගෙනල්ලා පූජා කරනකොට ඒකෙන් වැඩිම එකට නෙමෙයිද අපේ අත යන්නේ. කෙසෙල් පූජා කරනකොට ඒකෙන් හොඳට මාතර ලොකුවට තියෙන gediයට නෙමෙයිද අපේ අත යන්නේ. රසවත් ව්‍යංජනේ වැඩිපුර බෙදා ගන්න අපේ මානසිකත්වයේ සැකසෙනවා කියන එක අපට තාම තේරෙන්නේ නැද්ද? එහෙනම් අනිත් අයට නෙමෙයි ආපත Tamanට වෙන්න ඕනේ කියන එක අපි මේ සෑම ඉරියව්ව තුළින්ම වඩනවා. අපි මේ වඩන්නේ අගුණ ගුණ නෙමෙයි. අපි යන්නේ අනාර්ය මාර්ගයේ ආර්ය මාර්ගයේ එන්න එන්න පිරියනවා. මේක ප්‍රඥාවෙන් දැකලා නිවැරදි කරගන්නට අවශ්‍යයි. මේ භවයේ rahat වෙන්න පිරිනිවන් පාන්න අදහසක් තියෙනවා නම් අපි හිතන්නට ඕනේ මේකේ තියෙන පුංචිම කෙසෙල් ගෙඩිය මම ගන්නවා සාදු සාදු හැමෝම හොඳම කෙසෙල් ටික අරගෙන හැමෝම වළඳලා සතුටින් ඉන්න ඉතියා දැන් යහපත වෙච්ච දැන් මට වඩා අනිත් අයට යහපත වෙච්ච දැන් කියන ඒ මානසිකත්වයේ වැදුව අන්න ඒ පුංචි කෙසෙල් ගෙඩියකින් අර ලොකු කෙසෙල් ගෙඩියට වඩා ආත්ම තෘප්තියක් ලැබෙනවා මානසික ප්‍රීතියක් ලැබෙනවා අනිත් අය වෙනුවෙන් මම යම්කිසි දානයක් දුන්නා අනිත් අය වෙනුවෙන් යහපත මං අත්හැරියා අනිත් අය වෙනුවෙන් අයහපත දරා ගන්න මානසිකත්වයේ වැඩුවා කිව්වා බලන්න මේ පුංචි දේ තුලින් ಗುಣධර්ම 6 7ක්ම වැඩිලා නේද? එහෙනම් අපි තපස්වරු වෙලා දක්ෂ වෙලා නැහැ. මේ විදිහට ಗುಣ සම්භාරණය එකතු කරගන්න අපි දක්ෂ වෙලා තින්නේ අපි එකතු කරගත්ත ಗುಣධර්ම සම්පූර්ණයෙන් කෙලසලා දාන්න විනාශ කරන්න. එහෙනම් පුංචි දෙයක් වලින් ಗುಣ සම්භාරයක් අපිට ඉමි කරගන්න පුළුවන්. එහෙනම් මම මේ තියෙන හොඳම ව්‍යංජන ටික හොඳම දේ අනිත් අයට පූජා කරනවා. අනිත් අයට මේ තුලින් යහපත වේවා. හොඳ දහන වේලක් ලැබේවා. තෘප්තිමත් භාවයටපත් වේවා කියලා අවමෙන් අල්පේච්චව මම ගන්නකොට අල්පේච්ච වෙන මානසිකත්වයේ දැන් මන් තුල ගුණයක් වෙලා නේද? අනිත් අයට යහපත කරලා මම හයාපත තුල ප්‍රීතිමත් වෙන තෘප්තිමත් වෙන ඒ ගුණය මට වැඩිලා නේද? හැම මොහොතෙම අනිත් අයට හොඳ දේ දෙන ලැබෙන දේෙන් සෑයීමටපත් වෙන ඒ ලද දෙයින් සතුට වෙන ගුණේ මන් තුල ඇදිලා නේද? හැම මොහොතෙම අවමෙන් ජීවත් වෙන මානසිකත්වයේ මට හිමි වෙලා නේද? අනිත් අයගේ සතුට දැකලා සතුටු වෙන ඒ පරම ප්‍රීතිය මට හිමි වෙලා නේද? එහෙනම් මේ විදිහට පුංචි දෙයක් තුළින් විශාල ಗುಣධර්ම සම්භාරයක් අපි තුළ වැඩෙනවා. ඒවා අපේ චරිත බවටපත් වෙනවා. එහෙනම් අපි අසකන දිව නාසය සමසිත කියන ආයතන වලින් අනිත් අයට යාපත වීමේ කැමැත්ත ගුණයක් ලෙස වඩලා නැහැ. අනිත් අයට අකම අයාපත වීමේ කැමැත්ත ගුණයක් ලෙස වඩලා හැමතැනම අපි ප්‍රාර්ථනා කරන්නේ අනිත් අයගේ අයාපත ලස්සන බයිසිකලයක් යම් කිසි කෙනෙක් ගත්තාම අනේ මේක හොරෙක් ගෙනියනවා නම් මේකට අකුණක් වැදෙනවා නම් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇයි අපිට එහෙම එකක් නැහනේ. ඒ නිසා අපි කැමති නැහැ අනිත් අයට ඒ වගේ දෙයක් ලැබෙනවට. අපි ලද දෙයින් සන්තෝෂ වෙන සෑයීමට යනපත් වෙන ඒ මානසිකත්වය තාම හදලා නැහැ. අපි තාම තපස් කියලා කිව්වට අපේ ස්වરૂපයේ තපස් තාම ඇතුළාන්තයේ කිසිම ගුණයක් වැඩිලා නැහැ. වැඩුණා නම් සෝවාන් වෙන්න එපාය. අපගේ ස්වરૂපය උපාසක උපාසිකා වශයෙන් තිබුණට තාම අපි නියම தත්ත්වයට ඇවිල්ලා නැහැ. එහෙම අතුලාන්තයෙන් ඒ නියම தත්ත්වයේ තියෙනවා නම් සෝවාන් සකු르දාගාමි වෙන්න එපාය. එහෙනම් අපි හැමෝම රංගපෑමක් කරන්නේ අපි තුල ඒ නියම ಗುಣධර්ම තාම වැඩිලා නැහැ. එහෙනම් වාඩි වෙන්න ගියාම හොඳම තැන ටක් ගාලා ගන්න නැද්ද? එහෙනම් වැඩිහිටියෙක් ඉන්නවා. අපිට වඩා ಗುಣ තියෙන කට්ටිය ඉන්නවා. අපට වඩා අපහසුතාවයෙන් ඉන්න කට්ටිය ඉන්නවා. අසනීපෙන් අමාරුවෙන් ඉන්න කට්ටියට පාසුම තැන දෙන්නට ඕනේ. මේ කිසිම මානසිකත්වයක් නැහැ. බණමඩුවට ගියාම අර කනුව බදා ගන්නවා මෙතනමයි මං ඉන්නේ. ඇයි ඒත්තු වෙන්න පාසුවේ හැමෝම ඒත්තු වෙන තැන් ටික අල්ලාගත්තාම අර අසනීප මිනිසයාට තනියෙන් ඉන්නත් බෑ. උදකලාවේ කිසිම දෙයකට ඒත්තු වෙන්නේ නැතුව ඉන්නත් බෑ. එයාට සිද්ධ වෙනවා පෑකින් දෙකකින් ගෙදර යන්න. එහෙනම් අසනීප කෙනාට කිසිම අනුකම්පාවක් නැහැ. අනිත් අයට යාපත වෙනවට අපි කැමති නැහැ. අපට යාපත වෙනවටයි කැමති. එහෙනම් සිල් ශාලාවට ගිහිල්ලත් අපි වඩලා තියෙන අගුණයක් නේද ප්‍රත්‍ය ලැබෙනකොට පිරිකර 10ක් තියෙනකොට ඒක එකක් සුදියකට නම් අනේ මේ සුදියකට පිරිකර කොහොමරි මගේ අතට ලැබෙන්නට ඕනේ. එහෙනම් මේ ඉස්සරහින් ස්වාමින් වහන්සේලාට ඔක්කොම අනිත්‍යව ගිහිල්ලා ගිහිල්ලා අර ලොකුම පිරිකරේ මට ලැබෙන්න ඕනේ කියලා අර පිරිකර තාම පූජා කළෙත් නෑ. තාම බණ ඉවරත් නෑ. දැන් ඉඳලා මෙයා ලෝකයට ඉවරයි. අන්න ආවල් පිරිකරේ මට ලැබෙන්නට ඕනේ. ඒක හම්බුණා මම ඒක අරගෙන යනවා. ඒකෙන් මම සන්තෝෂයටපත් වෙනවා. එයා ලෝක හදලා ඉවරයි. සංඝයාට පූජා වෙනවා කාට පූජා වෙනවා ඒ හැමදේම ශාසනයට නේද? අපේ සංඝයාට ලැබෙන දේවල් අපට නේද? කාගේ ළඟ මොනවා තිබුණත් ඒක අපේ දෙයක් කියලා හිතලා අපට සන්තෝෂයෙන්ද මානසිකත්වයේ තියෙන්න ඕනේ නේද? අපි ලෙනක ඉන්නවයි කියලා සංඝාවාසවල ඉන්න කුටිවල ඉන්න කට්ටියට බයිනවා. අපි කූපන් වල යනවායි කියලා ප්‍රාඩෝපජර වල යන කට්ටියට උපරිම නින්දා පාස කරනවා. මෙතන තියෙන්නේ ඇත්තටම විනය ක්‍රියාත්මක වීමක් නෙමෙයි. අපට ලැබුණේ අපට මේ දේවල් නැහැ කියන ඒ කෑදරකම, එහෙම නැත්නම් තෘෂ්ණාව, එහෙම නැත්නම් ඉරිසියාව, ඒ කියන්නේ එයා යන්නේ අනාර්ය මාර්ගයක මේ ලෝකේ අපි දන්නේ නැහැ ಗುಣ කියන්නේ මොනවද අගුණ කියන්නේ මොනවද අපි මේ වඩන්නේ ආර්යකද්ද අනාර්යකද්ද කියලා අපි දන්නේ නැහැ අපි මේ දේවල් හරි කියලා පුදුජන ස්වභාවයෙන් තීරණය කරගෙන එකක් වඩනවා ඒකෙන් වෙලා තියෙන්නේ එක්කෝ නැවත ඉපදීමක් නැත්තම් പ്രേත ලෝකෙ ඉපදීමක් නැත්තම් සතර පායට ගිහිල්ලා අර ගිනිවිලි වල ගින්නෙන් පිච්චෙන එක එහෙනම් අනිත් අයට යහපත වෙන්න ඕනේ. අනිත් අයගේ යහපත දැකලා සන්තෝෂ වෙන මානසිකත්වය හදන්න පුළුවන් නම් අපි කිසිම කෙනෙකුට විවේචනය කරන්නේ කිසිම කෙනෙකුට නිඳා කරන්නේ අපහාස කරන්නේ කිසිම කෙනෙක්ගේ චරිතයක් එලා දකින්නේ දැන් මේ ಗುಣ ටික තියෙනවා නම් සෝවාන් වෙන්න අවශ්‍ය නැහැ. එයා සෝවාන් කෙනාට සමාන ශ්‍රේෂ්ඨ ಗುಣ තියෙන කෙනෙක්. සමහර කතාවල අපි අහලා තියෙනවා ගොඩාක් ಗುಣධර්ම තියෙන කට්ටිය හිටියා රාතන් වහන්සේලා හිටියා ඒ දීපංකර තථාගතයන් වහන්සේගේ රාතන් වහන්සේලාටත් වඩා ශ්‍රේෂ්ඨ උනේ අර ඉරිදිය වැඩපු සුමේද තාපසයා නේද ඒ තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ රාතන් වහන්සේලාට මාර්ගඵලලාභී ඒ ස්වාමින් වහන්සේලාට මේ තාපසයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි ඊළඟට ගෞතම බුද්ධ ශාසනයේ බුදු වෙන්න ඉන්න මාබෝධි සත්‍යය කිව්වම හැමෝම සාදු කියනවා ගොඩාක් මාර්ගඵලලාභීන් ඒ චරිතයට කැමති වෙනා හේතුව මාර්ගඵලවලත් නැති චරිත ගුණාංග ඒ කිසිම චරිතයක් නැති ඵලයක් නැති ඒ චරිතය තුළ දකින්න ලබනවා එහෙනම් අපි තුලත් සමහර අවස්ථාවලදී ಗುಣධර්ම තියෙනවා නම් අපි මාර්ගඵලලාභින්ට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා. හේතුව ಗುಣධර්ම වලින් තමයි කෙනෙක් අලංකාර වෙන්නේ. එහෙම නැතුව අවබෝධය ඇති උනායි කියලා අලංකාර වෙන්නේ නැහැ. හේතුව අවබෝධය නිවීම සඳහා පමණයි එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ ಗುಣධර්ම පිරීච්ච නිසා මොනතරම් දැනුමක් තිබුණත් මොනතරම් අභිධර්ම දැනුමක් තිබුණත් සූත්‍ර දැනුමක් මොනතරම් විනය පිළිබඳව මොනතරම් ශ්‍රේෂ්ඨ දැනුමක් තිබුණත් අපිට තාම මිනිස්සු නිඳා කරනවා අපහාස කරනවා එලා දකිනවා අපේ වචන වලට මිනිත්තු විවේචනය කරනවා මොකද හේතුව අපි තුල දැනුම තිබුණාට ඒ කියන ಗುಣධර්ම නෑ ಗುಣධර්ම වල අඩුවයි මේ තියෙන ප්‍රශ්න වලට හේතුව එහෙනම් ಗುಣ වඩන්නට ඕනේ. මම මේ මේ දේවල් දන්නවයි කියනට වඩා මේ මේ දේවල් දන්නවා ඒ එකම මේ මේ ಗುಣ වඩලා තියනවායි කියන ඒ වචනය කොච්චර ශ්‍රේෂ්ඨද එහෙනම් අද අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ නිന്ദා අපහාස ලැබෙන්නේ අපි තුල තියෙන දැනුමට නෙමෙයි අපගේ අඩුපාඩු වලට ඒකට හේතුව අපි තුල තියෙන අගුණ නේද? එහෙනම් ගුණ නැතිකමට තමයි මිනිස්සු එලා දකින්නේ නිന്ദා කරන්නේ අපෙන් ඈත් වෙන්නේ අපිට පිටුපාන්නේ අපිට නිന്ദා අපහාස කරන්නේ හැම දෙයක්ම අපිට තියෙන අගුණ එහෙනම් ಗುಣ වඩන්නට ඕනේ. ඒ ಗುಣ වඩන ආර්ය ශ්‍රාවකයේ තුල තිබිය යුතු විශේෂ ගුණයක් තමයි උත්තරීතර ගුණයක් තමයි අනිත් අයට යාපත වීමේ කැමැත්ත තමන්ගේ ගුණයක් ලෙස පුරුදු පුහුණු කරගන්න එක අනිත් හැමෝගෙම යාපතම කල්පනා කරනවා අනිත් අයට යාපතම කරනවා අනිත් අයගේ යාපත ප්‍රීතිය පිළිබඳ දැකලා සන්තෝෂ වෙනවා කවදාවත් ඒක උදුර ගන්න උත්සාහ කරන්නේ ඒක තුල කවදාවත් විවේචනයක් නින්දාවක් කරන්නේ හැම මොහොතෙම අනිත් අයගේ යහපත එයා ප්‍රාර්ථනා කරනවා අනිත් අයගේ යහපත දැකලා සන්තෝෂ වෙනවා හැම මොහොතෙම අනිත් අයට යහපත කරන්න එයා කාලයේ ශ්‍රමය වියදම් කරනවා මේක ආර්ය ගුණාංගයක් තුන්තරා බෝධියකින් එකකින් පිරිනිවන් පාන්න වෑයම් කරන පාරමී පුරණ බෝධිසත්ව ගුණාංගයක් එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපේ අඩුපාඩු ඇදලා තියෙන්නේ අනිත් අයට යහපත වෙනවා දකින්න අපි කැමති නෑ අනිත් අයගේ යහපත දැකලා සන්තෝෂ වෙන මානසිකත්වේ නෑ අනිත් අයගේ යහපත දැක්කාම දුක් වෙන මානසිකත්වයක් තියෙන්නේ අනිත් අයට යහපත වෙනකොට iriසියා කරන මානසිකත්වයක් තියෙන්නේ මේවා කවදාවත් නිවන් දකින්න බෑ මේක තුලින් අපේ දුක කෙලවර වෙන්නේ දුක තව තව වැඩි වෙනවා ප්‍රශ්න විසඳෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙනවා එහෙනම් අදත් අපට ප්‍රශ්න වැඩි නම් අදත් අපට ගැටලු වැඩි නම් දුක වැඩි නම් තේරුම් ගන්න අපි තුල ಗುಣ වැඩිලා නැහැ. එහෙනම් අඩුපාඩු නිවැරදි කරගෙන ಗುಣ වඩන්න ප්‍රශ්න නිකන් විසඳෙනවා අපේ තින දුක නිකම්ම තුනී වෙලා යනවා අපේ මානසික සුවය අපගේ දහවැද්ද උරුමයක් බවසෙන් අපට මේ සතරමා භූතය පූජා කරනවා එහෙනම් අපි නිවාඩුව නිදාස සැනසෙල්ල ප්‍රීතිය සතුට සාමය හොයාගෙන යන්න අවශ්‍යයක් නැහැ ඒක මේ සතරමා භූතය මේ නාම රූප අපට පූජා කරනවා අවශ්‍ය ගුණධර්ම ටික වැඩුවාම එහෙනම් මේ කමඨාන අපි හැමෝම වඩන්නට ඕනේ. හදේ ඉඳලා අසකන දිවනාසය සමසිත කියන ආයතන හයෙන්ම අනිත්‍යයේ යහපත අපි දැකලා සන්තෝෂ වෙන මානසිකත්වයේ ගුණයක් වශයෙන් වඩන්නට ඕනේ. අනිත්‍යයේ යහපත කැමැත්ත වශයෙන් වඩන ගුණේ අපි වඩන්නට ඕනේ. අනිත් අයගේ යාපත මගේ කැමැත්ත වේවා. අනිත් අයට යාපත සිදුවීම මගේ ප්‍රාර්ථනාව වේවා කියන මානසිකත්වය අපට හදන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන් අපේ රාත්බෝධිය මේ භවයේ කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. අපේ දුක නිවෙනවාමයි. ඇයි? අනිත් අයට යාපත වෙනකොට චේතනාම්බික්කවේ කම්මං වදාමි. ඒ චේතනාවට අනුව දැන් අපේ යාපත පමණක් නේද අපට සිදු වෙන්නේ. එහෙනම් මෙච්චර අපට අයාපත් දේවල් වෙනවා නම් තාම වුණාම අපි අනිත් අයගේ අයාපත දකින්න කැමති. අනිත් අයට අයාපත වෙන්න අපි කල්පනා කරනවා. සිතවිලි නිර්මාණය කරනවා. අනිත් අයගේ අයාපත අපි තාම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා යන යන තැන් අපට අයාපත් දේවල් වෙනවා. අපි අදාගත්ත කුටි අපට අයිමි වෙනවා. අපි අදාගත්ත ගේ අපට අයිමි වෙනවා. අපේ සමාජය අපට අයිමි වෙනවා. අපේ දූ දරුවෝ අපට අයිමි වෙනවා. අපේ රස්සාව අපට අයිමි වෙනවා. ඇයි? තවත් කෙනෙකුගේ රස්සාව උදුර ගන්න, ඒ තනතුර ගන්න අපි උත්සාහ කෙරුවාම අපේ තනතුර උදුර ගන්න කෙනෙක් එනවා. තවත් කෙනෙක්ගේ භාර්යාව උදුර ගන්න කැමැත්තක් ඇති වුනාම අපේ භාර්යාව උදුර ගන්න කෙනෙක් එනවා. අනිත් අයගේ දරුව පැර ගන්න කසාද බැඳ ගන්න කුමන්ත්‍රණය කළාම අපෝ දරු අපේ දරුව පැර ගන්න අපේ දරුව බැඳ ගන්න මිනිස් වෙනවා. එහෙනම් අනිත් අයගේ ගෙවල් දොරවල් අපි අයිති කරගන්න ඉඩම් අයිති කරගන්න උත්සාහ කෙරුවාම අපේ ගෙවල් දොරවල් අයිති කරගන්න ලේලිවරු වෙනවා, බෑනාවරු වෙනවා, ඥාති මිත්‍රාදි වෙනවා. හැම දෙයක්ම අපට අයිමි වෙනවා. අපි හදන කර්මයට අනුව තමයි අද අපට ලැබිලා තියෙන ප්‍රතිඵල එකක්වත් අනිත් අයගේ ඒවා වැරදිලා අපට ලැබිලා නැහැ හැමදේම නිවැරදි ලෙස අපේම දේවල් අපිට ලැබිලා තියෙන්නේ අනිත් අයගේ වස්තුව උදුරා ගන්න, අනිත් අයගේ වස්තුව වැඩිපුර Taman සතු කරගන්න, ව්‍යාපාර කරනවා, දියුණු වෙන්න යම් යම් රාජකාරි කරනවායි කියන අදහස් වලින් අපි අනිත් අයගේ වස්තු Taman සතු කරගන්න, බොහොම ඉක්මනට වැඩිම ලාභ අරගෙන පෝසත් වෙන්න, අනිත් අයගේ දේවල් කොල්ල කන්න, අනිත් අයගේ දේවල් උදුර ගන්න අපි වෑයම් කරනකොට අපේ වස්තු හැම එකක්ම උදුර ගන්න පිටි මිනිස්සු ඇවිල්ලා නේද? අපි එකතු කරලා නිර්මාණය කරපු හැම දෙයක්ම අනිත් අයගෙන් කඩා වඩා ගත්ත දේවල් අසා අසාධාරණ ලෙස කිසිම විනයක් නැතුව උදුරගත්ත දේවල් දැන් ඒවා හැම එකක්ම අපේ අකමැති උනත් කැමැති උනත් අනිත් අයට සතු වෙලා නැද්ද ඒවට හිමිකාරයෝ එක පාටම අර මහ පොළවේ වේයා මතුවෙන්නා වාගේ එක පාට මිනිස්සු මතුවෙලා ඒවා ඔක්කොම අත්පත් කරගෙන නේද අපේ වෙල්වල දැන් වෙන වෙන මිනිස්සු ආගෙන වපුරාගෙන කාලා බීලා සන්තෝෂ වෙනවා අපට ඌලගෙන ඉන්න බැරි වෙලා නේද එහෙනම් අපි වපුරපු කර්ම අපි හදාගත්ත චේතනාවලට අනුව අපට මේ සියලෝම දේවල් ප්‍රතිඵල වශයෙන් ලැබිලා ඇවිල්ලා තියෙනවා යථාර්ථය තේරුම් ගන්න අපේ භාර්යාව අපට අයිනුන්නේ දකින දකින භාර්යාව අයිති කරගන්න උත්සාහ කරපු කර්මය නිසා අපේ භාර්යාව පෑරගෙන ගියා අනේ අර ළමයා ලස්සනයි අර අම්මා තාත්තා ගොඩාක් දේපල තියෙනවා ඒ දරුවා බැඳගත්තා නම් සැපෙන් ඉන්න පුළුවන් එතන ගිහිල්ලා බොහොම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා අනිත් අයගේ දරුවා පෑරගන්න උත්සාහ කළා අපේ දරුවා හම්බ වුණා ඒ දරුවා පෑරගෙන යන්න මිනිස්සු පාල වුණා අනිත් අයගේ දේපල අරගෙන පෝසත් වුණා ඒ දේපල අරගෙන පෝ පෝසත් වෙන්න තව කට්ටිය පාළ වුණා. හොඳට කල්පනා කරලා බලන්න එකක්වත් අකටයුතු දේවල් වෙලා නැහැ. අපිට කටයුත්තක් වෙලා තියෙන්නේ. අපි අදාගත්ත කර්මයට ඒ සුදුසු ප්‍රතිඵල දැන් අපට පූජා වෙලා තියෙන්නේ. අපි ලියපු විවාහවලට අපට සුදුසු ප්‍රතිඵල දැන් අපට ලැබිලා තියෙන්නේ. එහෙනම් ලෝකේ කවදාවත් කෙනෙකුට නුසුදුසු ප්‍රතිඵල ලැබිලා නැහැ. කිසිම කෙනෙකුට වෙන කෙනෙකුගේ ප්‍රතිඵලයක් ලැබිලත් නැහැ. හැම දෙයක්ම යුතිය සාධාරණය කියලා කියන්න තරම් අපිට ගැළපෙන දේවල්, නියම දේවල්, සාධාරණ දේවල් අපට නිසි ලෙස ලැබිලා තියෙනවා. ඒවා බොහොම අලංකාර ලෙස කිසිම අඩුවක් නැතුව ලැබිලා තියෙනවා. එහෙනම් මට සිදුවෙච්ච සියලෝම අකටයුතු දේවල් මගේ කර්මයට ගැළපෙන සුදුසුම දේවල් මට වෙච්ච සෑම අසාධාරණයක්ම මගේ කර්මයට ගැළපෙන ගැලපෙන සුදුසුම දේවල් මට අයිමි වෙච්ච හැම දෙයක්ම මගේ කර්මයට මට ගැලපෙන සුදුසුම දේවල් මට සිද්ධ වෙලා තියෙන්නේ එකඟ වෙන්න සිත අදාගන්න සෑයීමටපත් වෙන්න හේතුඵල ධාම දැකලා සන්තෝෂයෙන් සිත සනස ගන්න කිසිම දෙයක් අකටයුත්තක් වෙලා නැහැ හැමතැනම වෙලා තින්නේ කටයුත්තක් හේතුව අපි අදාගත්ත කර්ම අපේ හේතු නිසා ඇතිවෙච්ච ඵල එහෙනම් මේ විදියට අපි මේ ලෝකයේ සෑම තැනම අපි මේ හේතුඵල ධම දකින්නට ඕනේ. මේ කර්මා කර්මඵල විශ්වාසය ඇතුව ජීවත් වෙන්න ඕනේ. අපි හදාගත්ත දේවල් කවදාරි දවසක අපට කපන්න වෙනවා. අපි වපුරගත්ත දේවල් අපට නෙලන්න වෙනවා. අපි උයාගත්ත දේවල් අපේ ලුණු නැති වුණාත්, මිරිස් නැති වුණාත්, අඬා අඬා වුණාත් අපට කන්න වෙනවා. හේතුව අපි උයාගත්ත දේවල්. එහෙනම් මේ යථාර්ථය තේරුම් අරගෙන අපි මේ මොහොතේ ඉඳලා ಗುಣධර්ම වඩමු. අපි ලබාපු මිනිසත් භවයේ එක තපරයක්වත් වියදම් නොකර අපි ආර්ය මාර්ගයට වියදම් කරමු. ඒකාන්ත වශයෙන්ම ඊළඟ පවේ පැය මගේ සෝවාන් පැය වේවා. ඊළඟ පැය මගේ සකු르දාගාමි පැය වේවා. ඊළඟ පැය භාගයේ මගේ අනාගාමි ඵලය වේවා. ඊළඟ දවසේ ඉර උදා වෙන්නේ මම රාත් වෙලා රාතන් වහන්සේට කියන මානසිකත්වය ඒ වීර්ය අදිස්ථානය අපි තුළ නිර්මාණය වේවා. ඒකට අදාළ ಗುಣධර්ම අපි තුල මේ මොහොතේ ඉඳලා වඩන්න ඒ කැමැත්ත අපි තුල ඇති වේවා. එහෙනම් අපි සියලුම දෙනා මේ මොහොතේ ඉඳලා අපි වඩමු. එක පැය 24 තුල මේ කෙලෙස මේ සාගරෙන් අපි පීනලා ඈතර වෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේ අනාර්ය ස්වභාවයෙන් නිදහස් වෙන්නට ඕනේ. එහෙනම් අපි අඩුපාඩු අපි තේරුම් ගත්තා. අද ඉඳලා ලෝක සත්‍යයේ යහපත ප්‍රාර්ථනා කරමු. අනිත්‍යයේ යහපත දැකලා සන්තෝෂ වෙන මානසිකත්වයේ ගුණයක් වශයෙන් වඩමු. අද ඉඳලා කිසිම කෙනෙක්ගේ යහපත දැකලා දුක් වෙන්නේ නැහැ. අපේ සහෝදර සංඝයාට යාපත වෙනකොට අපි කොඳුරන්නේ අනේ යාට එහෙම ලැබෙනවා මෙයාට මේම ලැබෙනවා අරයා මෙච්චර ලොකු ලස්සන ගෙයක් හදලා මෙයාට මේ වගේ වාහනයක් තියෙනවායි කියලා ඊර්ෂ්‍යාව කියන ගින්නෙන් හැමදාම දැවෙන්නේ අර පෝරණුවේ පාම් පිච්චෙනවා වාගේ පිච්චි පිච්චි දුක් විඳින්නේ අද ඉඳලා අපි පැම්පාස් වෙලා වතුර දාගෙන අපේ කය තෙමා ගන්නවා මොකද්ද අපි වතුර දාගත්තේ මෛත්‍රිය කියන සිසිල් පැන් එහෙනම් අද ඉඳලා අපි තැම්පත් ස්වභාවිකවම අපි නිවිලා ජීවත් වෙනවා කොහොමද හදේ ඉඳලා අනිත් අයගේ යහපත දැකලා සන්තෝෂ වෙන මානසිකත්වය අදා ගන්නවා හදේ ඉඳලා අනිත් අයගේ යහපත ප්‍රාර්ථනා කරන මානසිකත්වය අදා ගන්නවා ඒ ගුණයෙන් අපේ සියලුම අඩුපාඩු අපි අදා ගන්නවා එහෙනම් මේ කමඨාන හදේ ඉඳලා මේ මොහොතේ ඉඳලා අපි වඩන්නට ඕනේ මේ තප්පරේ ඉඳලා මේ කමඨාන අපගේ අවසාන නිර්වාණ පණිවිඩය වශයෙන් අවසාන බණපදයේ වශයෙන් අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ එහෙනම් මේ කාරණාව මේ අවවාදයේ අනුශාසනාව අපේ සිතේ තැම්පත් කරගෙන මේ මොහොතේ ඉඳලා අපි මේක ගුණයක් වශයෙන් වඩමු තපස් ගුණයක් වශයෙන් කමඨානක් වශයෙන් මේක පුරුදු පුහුණු කරමු අනිත් අයගේ යාපත දැකලා සන්තෝෂ වෙන මානසිකත්වය ගුණයක් වශයෙන් මම වඩනවා අනිත් අයට යාපත වෙන එක ප්‍රා ප්‍රාර්ථනා කරන එක ගුණයක් වශයෙන් වඩනවා. එහෙනම් මට යාපත වෙනවා. අනිත් අයත් මට යාපත වෙන්න ප්‍රාර්ථනා කරනවා. මගේ යාපත තමයි රාහත් වෙලා පිරිණිවන් පාන එක. ඒ කාන්ත වශයෙන් අනිත් අයට දෙන්නේ මොනවද? ඒක අපට ලැබෙනවා. අනිත් අයට දුන්නේ යාපත. ඒ කාන්ත වශයෙන් අපි ඉල්ලන යාපත අපට ලැබෙනවා. එහෙනම් මේ කමඨාන පුරුදු පුහුණු කරලා මේ අවවාද අනුශාසනාවට අඩුපාඩු ටික හදාගෙන මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිණිවන් පාන්න. ඒ කාන්ත වශයෙන්ම මේ භවයේ පරිණිරවාණයටපත් වෙන්න මෙන්න මේ කමඨාන අනු ආවාදී අනුශාසනාව මේක තුලින් ලබා ගත්තා වූ දැනුම අවබෝධය ප්‍රඥාව ඒකාන්ත වශයෙන් අප සියලු දෙනාගේ නිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි